හොඳයි. අරුණ මනතුංග මහත්මයා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ අද කියපු ස්වාමීන් වහන්සේගේ දේශනාවේ මට අහන්න මට හිතෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ස්වාමීන් වහන්ස පිරිත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම බොජ්ජංග දේශනා සම්බන්ධයෙන් මීට පෙර මම ස්වාමින්වහන්සේ කෙනෙක්ගෙන් අහලා තියෙනවා දැන් බොජ්ජංග දේශනා ඒ කරපු ගමම්ම ඒ වගේ ප්‍රතිඵල ලැබුණේ ඒවට පාදක වෙච්ච ඒ කියන්නේ ඒවා ශ්‍රවණය කරපු ඒ ළඩ වෙලා හිටපු ඒ ස්වාමින්වහන්සේලා රහතන් වහන්සේලා එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගේ ශක්තිය සාමාන්‍ය කෙනෙක් ඒ ඒ පිරිතහල ලබා ගන්න ප්‍රතිඵලයට වඩා වෙනස් වෙනවා කියනවා. එතකොට ස්වාමින් වහන්සේ අපිට කරපු පැහැදිලි කිරීම අනුව එතනින් මට කාරණයක් හිතට ආවා. ස්වාමින් වහන්සේ සඳහන් කරා පිරිතේ බලය ලබනකොට මානසික පීඩා නැති බව වැදගත් වෙනවා. ඒ පීඩා ගැන කියනකොට එතකොට මේ ලබන පුද්ගලයාගේ ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් හරි ආර්යයන් වහන්සේ කෙනෙක් යම් කිසි තත්වයක ඉන්න කෙනෙක් නම් උන්වහන්සේගේ මානසික පීඩා ගොඩක්ම අඩු රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇත්තෙම නැහැ. එතකොට ඒ වගේ මේ අවස්ථාවල මේ දේශනා කරන්නේ රහතන් වහන්සේලා වගේ தත්ත්වේ බොහෝ විට එතකොට ඒකේ බලය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒ දේ අපේ ජීවිතයට ගත්තොත් අපි සාමාන්‍ය මිනිස්සු මේ මාර්ගයේ යන්න උත්සාහ කරන එතකොට අපිට හැඟීමක් එනවා එතකොට ඒ අහන කෙනා ගේ මානසික தත්ත්වය මේකට බලපානවා නේද? මේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ පැහැදිලිව මේක බලපානවා. ඒ ප්‍රතිග්‍රාහකයාගේ මානසික තත්ත්වයක් මේකට උදව් වේවි දෝ කියන එක. ඔව් ඇත්තටම මේ ඒ ඒ ඒ දෙපැත්තම සාධක එතනට බලපවත්තමෝ. ඒකයි අපි සිහිපත් කළේ ආශිර්වාදයක් කරපු පමණින් අපිට ගැටලුව निराකරණය වෙනවා කියලා කියන්න බෑ. ඒ ආශිර්වාදයෙන් අර කර්ම වේගයේ යටපත් වෙන්නට අවශ්‍ය ශක්තිය යුක්තිය ප්‍රමාණවත්ව ගොඩ නැගුණොත් තමයි අපිට පැහැදිලි ප්‍රතිඵලයක් පෙනෙන්නේ. එතකොට ඒ ශක්තිය කොතෙක් දුරට ගොඩ නැගෙනවද කියලා තීරණය වෙන්න දේශක ශ්‍රාවක දෙපක්ෂයේම සාධක බලපවත්වන. එතකොට දේශකයා කරුණා මෛත්‍රියෙන් නම් පිරිත දේශනා කරන්නේ ඒක වඩා ප්‍රබලයි. ඒ වගේම දේශකයා යම් ප්‍රමාණයකට ගුණෙහි පිහිටි කෙනෙක්ද ඒක ප්‍රබලයි ඒ වගේම ශ්‍රාවකයා මොන විදිහේ ආකල්පයකින්ද ඒක ශ්‍රවණය කරන්නේ ඒක ප්‍රබලයි එතකොට දැන් රහතන් වහන්සේ නමකට ආශිර්වාද කරනකොට උන්වහන්සේට අර පංචේන්ද්‍රියන් වෙත පැමිණෙන අකුසල කර්ම විපාකය පමණයි එතන වළක්වන්න තියෙන්නේ. මානසික වශයෙන් උන්වහන්සේක භුක්ති විඳින්මින් හිතන රක් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර බාහිරින් එන දේ නඩ පැවැත්වීම විතරයි එතනදී අවශ්‍ය වෙන්නේ. නමුත් ප්‍රත්‍යඥයෙකුට අපි ආශිර්වාද කරනකොට සෙත් ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රත්‍යඥයා අර බාහිරින් එන කර්ම විපාකය ඒකෙන් කායිකව පීඩා විඳිනවා වගේම ඔහු ඒක අවිචාරවත් අයෝනිසෝ මනසිකාරයෙන් ඒක මානසිකවත් භුක්ති විඳිනවා. එතකොට දැන් කය සහ සිත කියන දෙකම ඒ කියන්නේ ඒ කර්ම ශක්තිය ඔහු විසින් ග්‍රහණය කරගෙන විඳවන ගතියක් තමයි එතන තියෙන්නේ. දැන් අර රහතන් වහන්සේ සම්බන්ධව තියෙන ඇත්තටම නිකන් අර ගලක් උඩට වතුර වැටෙනා වගේ ඒ කර්ම වේගය ඇවිල්ලා ඒ රහතන් වහන්සේ ගේ පංචස්කන්ධයට හැපිලා යම් පීඩාවක් ජනිත කරනවා. එච්චරයි. ඒක ඇතුළට බලපෑම් කරන්න සමත් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රත්‍යඥය හැම නෙමේ තනිකරම අර පුළුන් ගොඩකට වතුර දැක්කරුවා වගේ අරක ග්‍රහණය කරගෙන ඇතුලෙන් පිටින් සම්පූර්ණයෙන්ම විඳිනවා. ඉතින් එහෙම තැනක ආශිර්වාද කරලා ඒක යටපත් කරන්න පහසු නැහැ. ඒ නිසා ප්‍රත්‍යඥයෙකුට සහ රහතන් වහන්සේ නමකට එහෙම පිරිතෙන් ආශිර්වාද කිරීමේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට අපි ආශිර්වාද කළා වුණත් ඒ පිරිත් දේශනාවකින් සිද්ධ වෙන ආශිර්වාදය සම්පූර්ණ වෙන්න බල හතක් උපයෝගී වෙනවයි කියන බව පුරාණ ආචාර්යවරු පැහැදිලි කරනවා. එතකොට ඒ බලහත හරියට පිළිටවාගෙන ඒ පිරිත් දේශනාවන් කරන්න පුළුවන් නම් ඒ තරත්තාට ප්‍රායෝගිකව අත්දකින සහනයක් සුවයක් ලබන්නට පුළුවන් කියලා. එතන බලහත් හැටියට දැක්වෙන්නේ පළවෙනි එක සද්ධා බලය. ඒ කියන්නේ රත්නත්‍රය පිළිබඳව තියෙන විශ්වාසය. එතකොට ශ්‍රාවකයා තුලත් ඒ සද්ධා බලය තියෙන්න ඕන, දේශකයා තුලත් සද්ධා බලය. දේශකයාටත් විශ්වාසයක් තියෙන්න ඕන මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සජ්ජායනා කිරීමෙන් යහපතක් වෙනවයි කියන එක. ශ්‍රාවකයටත් ඒ විශ්වාසය තියෙන්න ඊළඟට සීල බලය. සීල බලය කියලා කියන්නේ පිරිත් අහන ශ්‍රාවකයා තුල යම්කිසි සීල ගුණයක් තියෙන්නට ඕන. දේශනා කරන දේශකයා තුලත් යම්කිසි සීල ගුණයක් තියෙන්නට ඕන. ඒ දෙපැත්තම බලපානවා පිරිතේ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සුත බලය සුත බලය කියලා කියන්නේ දැන් දේශකයා විසින් පිළිත් සජ්ජායනා කිරීමෙන් ආශිර්වාදයක් ලැබෙනවා. හැබැයි ශ්‍රාවකයා ඒක සද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරනවාද? ඒ ශ්‍රවණය කිරීම කියන එක තුලත් යම්කිසි බලයක් ගොඩනැගෙනවා. ඒක තමයි සුත බලය. එහෙම නැත්නම් ශ්‍රවණය කිරීම තුළින් ඇතිවෙන බලය. ඊළඟට එතන තියෙන පාරිශුද්ධි බලය. පාරිශුද්ධි බලය කියලා කියන්නේ ඒ පිරිත් කියන තැන සුවඳ දූප නගලා එතකොට බෙර ගහලා කහ දියර සුවඳ පැන් ආදිය විසුරුවලා ලද පස්මල් විසුරුවලා එහෙම නොඑක් දේවල් වලින් එතන ස්ථානය පිරිසිදු කරනවා. එතකොට ගොම මැටි ගන්න තැනක් නම් ගොම මැටි ගහලා එහෙම අලුත් කරලා අර තියෙන අපවිත්‍ර දේවල් බැහැර කරලා එතන පිරිසිදු කරනවා. දැන් ලදපස් මල් වලින් කරන්නේ පංචභූත සමනය කිරීම. ඊළඟට හේවිසි බෙර ආදී ශබ්ද පූජා පැවැත්වීමෙන් ඒක පූජාවක් විතරක් නෙමෙයි හඬෙන් ගොඩක් විස බීජ ආදී විනාශ වෙනවා. ඊළඟට සුවඳ දූප වර්ග නැගීමෙන් ඒවා නිකන් සුවඳ විතරක් නෙමෙයි පරිසරය පිරිසිදු කරනවා. ඒතොර ඒ සියල්ලක්ම බලපවත්වනවා අර මේ පිරිතෙන් අවශ්‍ය කායික මානසික සුවය සහනය සලස්වන්නට. ඊළඟට ධ්වනි බලය. ධ්වනි බලය කියලා කියන්නේ දේශකයන්න් වහන්සේ નિවරදිව ඒ පිරිත් දේශනාව උච්චාරණය කරනවාද? ඒ ඒ වචන හරියට උච්චාරණය වෙනද ගුරු ලඝු රස්ව දීර්ඝ ഘോഷා ഘോഷ මේවා හරියට උච්චාරණය. ඒ උච්චාරණය වීම තුල තමයි අර ශබ්ද තරංගවල නිවැරදි කම්පණය ඇති වෙන්නේ. දැන් අපි අහලා තියෙනවානේ දැන් සමහර සංගීත භාණ්ඩ වාදනය කරලා යම් රාග වාදනය කරලා ඕනම් වැසිවස්සන්න පුළුවන්. ඒ කියන්නේ මේ වායුවේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය කරලා වර්ෂාව ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගිනි ගන්නවන්නට පුළුවන්. ඒ කියන්නේ තේජෝ ශක්තිය වැඩි කරන්න පුළුවන්. ඊළඟට වීදුරු බිඳින්නට පුළුවන්. ඒ ඒකට අදාළ ෆ්‍රීකන්සිය හරියට ස්පර්ශ වෙන හැටියට අර මේ ශබ්ද මතු කරන්න පුළුවන් නම් ඒකෙන් වීදුරු බිඳින්න පුළුවන්. ඒතකොට ඒක මේ කම් බිහිරි වෙන විදිහ මහ කම්පනයක් නෙමෙයි. තා සූක්ෂම හඬක් නගන්න. හැබැයි වීදුරු සරසර ගාලා බිඳිලා හැලෙනවා. අන්න ඒ විදිහට මේ ශබ්ද තරංග වලින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒවා අද කාලේ ප්‍රතිකාර ක්‍රම හැටියට දියුණු කරලා පාවිච්චි කරනවා. ඉතින් දියුණු කිව්වට අපේ සිංහල සංස්කෘතිය තුල ඒවා තිබුණා. ඔය තොවිල් පවිල් ආදීෙහි ඒ සියල්ලක සංකලනයක් තමයි තිබුණේ. ඉතින් අද ඒවා සවුන්ඩ් තෙරපි කියලා බටහිර ලෝකයේ වෙනම ඒ ශබ්ද වලින් කරන ප්‍රතිකාර ක්‍රම හැටියට ඒවා ක්‍රියාත්මක කරනවා. ඒතර පිරිත් දේශනාව තුළ සෙත් කවි තුළ ඒ ඒ සවුන්ඩ් තෙරපි හරියට ක්‍රියාත්මක වෙන්න නම් අර ශබ්ද උච්චාරණය කිරීම નિවරදි වෙන්න ඕන. ඒක තමයි අර ධ්වනි බලය කියලා කියන්නේ. ඊළඟට සංකේත බලය. සංකේත බලය කියලා කියන්නේ දැන් අපි පිරිතක් කියනකොට එතන පිරිත් මණ්ඩපයක් හදලා වික්ෂුන් වහන්සේලාට වෙනම අසුන් පනවලා එතකොට අර රාජගහ කියලා තව බඳිනවා. ඊට පස්සේ අර ගොක්කොල, බුලත් දලු ආදී මේ නොඑක් දේවල් වලින් මෙතන පිරිතක් කියනවා කියන කාරණය සංකේතවත් වෙන විදිහට නොඑක් දේවල් ගොඩනගනවා. ඊළඟට පහන් දල්වලා, සතර කොන පහන් දල්වලා, පුන් කලස් තියලා, උඩුවියක් බැඳලා, ඊළඟට තූර්ය නාද නාද කරලා, සුවඳ දූප දල්වලා මේවෙන් හැම එකකින්ම ඇසට, කනට, නාසයට කයට මනසට යම්නම් සංකේතාත්මක කරුණු ඇති කරනවා. එතකොට ඒව තුල අර මෙතන පිරිතක් කියවෙනවා කියන්නේ ගෞරවනීය ස්වභාවය. ඒවා මනසට හොඳින් දැනෙනවා. දැන් රහතන් වහන්සේ නමකට පිළිත් කියනකොට ඒ මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ සංකේත වලින් ගන්නවට වඩා රහතන් වහන්සේට තෙරුවන්ගේ ගුණ පිළිබඳව තියෙන සද්ධාව ප්‍රඥාවත් එක්ක ඒක පහසුවෙන් ග්‍රහණය කරන්න පුළුවන්. දැන් ප්‍රතඥ පුද්ගලයාගේ මනස ඒකාග්‍ර කරලා ඒ අදාළ කාරණයට යොමු කරන්න අර අකුසලයේම භුක්ති විඳින තැනින් මනස වෙනස් කරන්න මේ වගේ සංකේත විශේෂයෙන් උපකාර වෙනවා. ඊළඟට අවසාන කාරණය තමයි ඖෂධ බලය. ඖෂධ බලය කියලා කියන්නේ අර පිරිත් පැන් වලින් ඊළඟට අර නාදලු බුලද්දලු ආදියෙන් ඊළඟට පිරිත් තෙල් වර්ග වලින් ඊළඟට අර සුවඳ දූප ආදිය නැගීමෙන් මේ නොයෙක් දේවල් වලින් යම්කිසි ඖෂධීය ගුණයක් ඒ පරිසරයත් ඇති කරනවා ඊට පස්සේ පිරිත්පැන් පානය කිරීම තෙල් ගැල්වීම ඊළඟට සුවඳ දූප ආග්‍රහණය වීම මේ ආදී වශයෙන් කයෙන් නාසයෙන් දිවෙන් මේ හැම පැත්තකින්ම අර රෝග තත්ත්වයන් සමනය කරන්නට අවශ්‍ය පුන්දොස් සමනය කරන්නට අවශ්‍ය යම්කිසි ඖෂධීය ගුණයක් ත්‍රිදෝෂ සමනය කරන යම්කිසි ගුණයක් කාවද්දන එතකොට මෙන්න මේ කියන සද්ධා බලය, සීල බලය, සුත බලය, පාරිශුද්ධි බලය, ධ්වනි බලය, සංකේත බලය, ඖෂධ බලය කියන ඔය බල හත හරියට පිහිටවලා යම් තැනක පිරිත් සජ්ජායනාවක් කරනවා නම් පුතඥයෙකුට උනත් ප්‍රබල ඒ කියන්නේ ඒ අවස්ථාවෙම දකින්න පුළුවන් විදිහේ පැහැදිලි පරිවර්තනයක් වෙනසක් සුවයක් සහනයක් ඇති කරන්න පුළුවන් බව තමයි පෙර ආචාර්යවරු පැහැදිලි කරන්නේ.